බොහෝ පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ මම අහන්න මාහා බිරිඳ මාසිකව සංඝයා වහන්සේ ලට දන් දෙන්න. මෙහි විපාක සංසාර ගමනේ සෑම ආත්මයකම ඵල දෙනවා. එහෙම කියන්නේ. දැන් අපි විතරම කියන කරුණක් මේ බුද්ධ දේශනාව අනුව ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරපො කරපො පමණට කර්ම විපාක දෙන්නේ නැහැ. කුසලයවත් අකුසලයවත් එහෙම මතුවෙන්නේ නැහැ. ඒක මතුවෙන්නේ විපාක වාරයේදී මතුනොත් පමණයි. විපාක වාරය කියලා කියන්නේ ditta ධම්ම වේදනී, උපපජ්ජ වේදනී, අපරාපරේ වේදනී. එතනදී මතු වෙන්න නම් වෙනත් කර්මයකින් යටපත් නොවෙන්න. ඒ වෙනත් කර්මයකින් යටපත් නොවි එක විපාක දෙන්න අවස්ථා හතරක සහයෝගය ලැබෙනවා කාල ගති උපදී ප්‍රයෝග කියන. එතකොට මේ මේ කරුණු මේ පැති තුන ගැනම සැලකිලිමත් වෙන්න ඕන කර්මයක් විපාක දීම හරියට තේරුම් ගන්නකොට. දැන් කාලය එන්න ඕන කියලා කියන්නේ දැන් අභිධර්මයේදී පැහැදිලි කරනවා ජවන්සිත හතෙන් පළමු ජවන්සිත මේ ජීවිතේම විපාක දෙනවා. ඒක ditta ධම්ම වේදනය. එතකොට ඒක මේ ජීවිතේ විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණොත් වෙනත් කර්මයකින් යට වුණොත් ඒ පළමු සිතේ විපාකය ආයෙ ලැබෙන්නේ නැහැ. ඊළඟට ජවන් සිත හතේ අන්තිම සිතේ විපාකය ලැබෙන්නේ දෙවනි භවයේ. දෙවනි භවයේ තුල වෙනත් කර්මයක් මතු වුණොත් වෙනත් කර්මයක් මතු වුණොත් අර කර්මය විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම ධර්මාශෝක රජුරවන්ට 84000ක් වෙහෙර විහාර හදලා තමන්ගේ දරුවෝ ශාසනයට පූජා කරලා රටවල් බොහෝ ගණනක ධර්ම ප්‍රචාරය කළා. ඉතින් එතුමාට දෙවනි භවයේ විපාක දෙන්න ඕන තරම් කුසල් තිබුණා. දැන් අර අවසාන මොහොතේ හිත දූෂ්‍ය වීමත් එක්කලා උන්වහන්සේගේ දෙවනි භවයට පදනම් වුණේ ඒ ඒ සිතේ දූෂිත භාවය. ඒ නිසා තමයි තිබුරෙක් වෙලා උපන්නයි කියන්නේ. එතකොට දැන් එතුමන්ට දෙවනි භවයේ විපාක දෙන්නට යෝග්‍ය කර්ම අසංඛ්‍යක් තිබුණා ඒ ඒ ජීවිතයේ කරගත්තු කර්ම අසංඛ්‍යක් තිබුණා නම් එතුමාට දෙවනි භවයේ විපාක දීමට යෝග්‍ය. ඒ කියන්නේ අර යවන් සිත් හතේ අන්තිම සිතෙහි විපාක අසංඛ්‍යක් තිබුණා. ඒ අසංඛ්‍යම අවසానයි එතනින් ආයේ දෙවනි භවයක් නැහැ ඊට පස්සේ ලැබෙන තුන්වෙනි භවයනේ. එතකොට ආය දෙවනි භවයේ ඒවා විපාක දෙන්න අවස්ථාවක් නැහැ. එතනින් එහාට තියෙන මැද ජවන් සිත් පහේ විපාක ඒ ටික අපරාපරය. අපරාපරය කියලා කියන්නේ කොච්චර කාලයක් ගිහින් එක තැනකදී යට වුණොත් ආය තැනකදී මතුවෙනවා. එතනදී යට වුණොත් ආය තැනකදී මතුවෙනවා. මෙහෙම මෙහෙම අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානකම්ම ඉඩක් ලැබිච්ච තැනදී විපාක දෙන්න පුළුවන්. හැබැයි ඒකත් ඉඩක් ලැබිච්ච තැනකදී වෙනත් කර්ම වලින් යට වෙන්න පුළුවන් වෙනත් කර්ම කියලා කියන්නේ අකුසලයෙන් කුසලයට යට වෙන්න පුළුවන් කුසලයෙන් අකුසලයට යට වෙන්න පුළුවන් අකුසලයෙන්මත් අකුසලයට යට වෙන්න පුළුවන් කුසලයෙන්මත් කුසලයට යට වෙන්න පුළුවන් ඔය ක්‍රම හතරටම වෙන්න පුළුවන් ඊළඟට අර අවස්ථාව කියලා කිව්වේ කාල ගති උපදි ප්‍රයෝග කාල සම්පත්තිය කාල විපත්තිය දැන් අර අපේ හඳුරු කිව්වා වගේ මේ කාලේ හුඟක් අකුසල් මතුවෙන කාලයක්. ඒ කියන්නේ රජවරු අධාර්මික නම් මිනිස්සු අසත්පුරුෂ නම් ජීවත් වෙන්න යෝග්‍ය පාරිසරික සාධක අඩු නම් දුර්භික්ෂ බහුල නම් එබඳු කාලයේදී මිනිස්සෙගේ කුසල විපාක මතුවෙන්න තියෙන ඉඩ අඩුයි අකුසල් මතුවේවි විපාක එතකොට ඒ මතුවෙන්නේ කුසල් නැති නිසා නෙමෙයි. අකුසලයේ මතුවෙන්නට පසුබිම හැදිලා තියෙනවා. ඒ පසුබිමේදී අර අකුසලයේ මතුවෙන්න පහසුයි. ඒ කියන්නේ දැන් අපි සසරේ කොච්චර කුසල අකුසල කර්ම කරලා තිබ්බා වුණත් ඒක විපාක දෙන්න පසුබිමක් හැදෙනවා. දැන් මොගලන් හාමුදුරුවන්ට ඒ හොරු තලන්න සුදුසු අකුසල කර්මයක් සසරේ තිබුණා. හැබැයි ඒකට පසුබිමක් හැදෙන්න ඕන. ඒ පසුබිම හැදුනේ උන්වහන්සේ දෙව්ලොවට ගිහිල්ලා තොරතුරු ඇවිල්ලා කියනවා. අපායේ ප්‍රතිචාය පිළිබඳ තොරතුරු කියනවා. එතකොට විශාල වශයෙන් අර අන්‍යාගම් වලට යොමු වෙලා හිටපු අය බුදුදහමට නැඹුරු වෙන්න ගත්තා. ඉතින් මේක ඉවස ගන්න බැරි වුණා අන්‍යාගම් වල අයට. මෙන්න මෙහෙම පසුබිමක් හැදුණා ඒක. ඉතින් ඒ නිසා කාලය අයහපත් වුනහම අයහපත් වෙනවා කියන එකේ තේරුම අධාර්මික රජවරු අසත්පුරුෂ මිනිස්සු දුර්භික්ෂකාල ජීවිතය හොඳින් පවත්ව ගන්නට අයෝග්‍ය සාධක මේවා බහුල වෙනකොට ඒ කාලේ අකුසල් මතුවෙන අකුසල් යට ගිහින්. ඒතකොට ඒ ටික යහපත් වෙනකොට ධාර්මික රජවරු සත්පුරුෂ මිනිස්සු ඒතකොට ජීවිතේ පවත්වන්න සුදුසු සාධක සස්්‍ය සම්පත් මේවා මතුවීගෙන එනකොට අකුසලයේ යට ගිහිල්ලා කුසලය විපාක දෙන්න අවස්ථාවක් හැදෙනවා. ඒ වගේම තමයි ගති සම්පatti ගති විපatti ගතිය කියලා කියන්නේ උත්පත්තිය. මනුෂ්‍ය දිව්‍ය ආදී උත්පත්ති වල කුසලයේ විපාක දෙන්න තියෙන ඉඩ කඩ වැඩි. නිරය තිරසම් പ്രേත අසුර කියන ආත්ම භාවවල උත්පත්තිමය වශයෙන් අකුසලයේ විපාක දීපු නිසා දුගතිය. ඊළඟට ප්‍රවෘත්ති විපාක වශයෙන් නිරය නම් සම්පූර්ණ ප්‍රවෘත්ති විපාක දුක්ඛ විපාක ලැබෙන්නේ. එතකොට പ്രേත ලෝකෙත් බහුලව දුක්ඛ විපාක ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක හැටියට අසුර ලෝකයේ සහ තිරිසන් ලෝකේ ඇතම් කුසල විපාක විපාක දෙන්න පුළුවන්. හැබැයි උත්පත්ති මේ වශයෙන් ප්‍රතිසන්දි විපාකය කුසල විපාකය ප්‍රවෘත්ති විපාක වශයෙන් යම් යම් කුසල විපාකත් ලැබෙන්නට පුළුවන්. ඒ ගති සම්පත්තිය ගති විපත්තිය. ඊළඟට උපදි සම්පත්තිය කියලා කියන්නේ රූප සම්පත්තිය සහ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය. එතනදී කුසල් මතු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි අකුසල් යට ගිහින්. එතකොට උපදි විපත්තිය කියන්නේ රූප සම්පත්තිය අඩුයි, දේහ සම්පත්තිය අඩුයි. එතකොට කුසල් යට ගිහින් අකුසල් විපාක දෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඊළඟට ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක ආත්මාර්ථ පරාර්ථය උදෙසා નિවරදිව හසුරවන්නට තියෙන දක්ෂතාවය. එතකොට ඒක තමයි දැන් මේ පාරමිතා කතාවේදී අපි හැමතිස්සෙම ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන ඥාන සම්ප්‍රයුක්තව කරන්න ඕන අර්ථය දැනගෙන කරන්න ඕන මේ හැම එකකින්ම අපි මේ කියන්න උත්සාහ කරන්නේ ඒ ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග කියන්නේ ක්‍රියාකාරී බව ප්‍රයෝග සම්පත්තිය කියන්නේ යහපතක් වෙන හැටියට ක්‍රියාත්මක වෙන්න දක්ෂ වෙන්න සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක තමන්ගේ තනුන්ගේ යහපත පිණිස හසුරවන්න දක්ෂ නම් ඒ තනත්තට අකුසලයට ගිහින් කුසල් මතුවෙනවා. හැබැයි ඒ පිළිබඳ අදක්ෂ නම් කුසල් තිබුණා වුණත් යට ගිහින් අකුසල් මතුවෙනවා. ඉතින් ඒ නිසා අපි දන් දුන්නු පමණට ඒක හැම භවයකම මතුවෙනවා කියලා නියමයක් නැහැ. මතුවෙන්න ඔය පැති තුන බලපානවා. ඒ කියන්නේ ඒක මතුවීමේ යෝග්‍ය කාල පරිච්ඡේදය එන්නට ඕන. වෙනත් කර්මයකින් යටපත් නොවෙන්නට ඕන. ඒක විපාකත්වයට පැමිණෙන්නට වර්තමාන පසුබිම සැකසෙන්න. ඔන්න ඔය කාරණා තුනම සම්පූර්ණ වුණොත් තමයි ඒ කර්ම විපාක. අවසරයි ස්වාමීන් වහන්ස. ඒකෙදිත් මට චූටි කාරණාවක් අනේ පැහැදිලි කරගන්න ඕනේ. මේ මට හිතෙනවා දැන් එයායේ බලාපොරොත්තු වෙන මොන හරි ඒකට විපාක විදින සුඛ විපාකයක් මොන හරි දෙයක් විශේෂකටට බලාපොරොත්තු වෙන ආනිසංශයක් භවෙන් භවයට ලැබෙනවද කියලා වගේ දෙයක් අහනවා ඇත්තේ. හැබැයි මට හිතෙනවා ස්වාමීන් දැන් එයා ඒ දානයක පරම අර්ථය ගත්තොත් අපි දානයකින් හිතේ තියෙන තණ්හා කොටසක් කැඩිලා අයින්ම වෙලා යනවා. අවි මසුරු ගතිය කැඩිලම යනවා. ඒක ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දිගින් දිගටම දිගින් දිගට මෙතන ඉඳලා එයා ඒ මාර්ගයේ යනවා නම් සුඛ විපාක අනිවාර්යෙන් එයාට අත්විඳින්න ලැබෙනවා හැම භවයකම. එතකොට ඒක හැම මොහොතකම ගත්තත් ඒක එතෙන් ඉඳලා ලබන සුවපත් භාවය එයා දිගින් දිගටම අත්විඳගෙන තව තවත් ගැඹුරට ගැඹුරට යන්නත් ඒක උදව් කරගන්න අවස්ථාවක් තියෙනවා වගේ එකක් මට හිතෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත්. දැන් අපි පහුගිය සතියේ විශේෂයෙන් කතා කළා අපේ හඳුත් ඒක අහන්නත් ඇති. දැන් කර්ම විපාකය දෙවිධයකින් ලැබෙනවා. එකක් තමයි ඒ මොහොතේම ලැබෙන විපාකය. ඒක අපේ මනසත් එක්ක සම්බන්ධයි. අනිත් එක තමයි අපි ලෝකෙට කරන දේත් එක්කලා අපිට භවෙන් භවේ ලැබෙන දෙවෙනි විපාකය. එතකොට දැන් අභිධර්මයේ මේ කාරණා දෙකම පැහැදිලි කරනවා. දැන් කර්ම ප්‍රත්‍ය පැහැදිලි කරනකොට ওই දෙකම පැහැදිලි කරනවා. කර්ම ප්‍රත්‍ය කියවහම ඒ මොහොතේම දැන් අපි හිතමු මේ මොහොතේ මම පරිත්‍යාග කරන්න හිතනවා නම් මේ මොහොතේ මගේ හිතේ සද්ධාාවක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන සද්ධාවෙන්ම සිතේ පීඩා දුරු වෙලා සහනය සැලසිලා කය සැහැල් වෙලා මේ වෙලාවෙම ලැබෙන විපාකයක් තියෙනවා. ඒ වගේම ඒ මානසික පාරිශුද්ධිය තමයි අපට විමුක්තියට උදව් දැන් ඔය දන් දෙන ඒ ප්‍රශ්නේ අහලා තියෙන ඒ පින්වත්තුන්ට ඒ අනිත් අයට දීපු දානේ විපාකය ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඒව ලැබෙනවද නොලැබෙනවද කියන කාරණාවලට අදාළ සාධක ටික තමයි අපි ඔය පැහැදිලි කරන්නේ හැබැයි විමුක්තියට අදාළ වෙන්නේ ඒව නෙමේ තමන් චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේලාට යහපත කරන් නිර්ලෝභීව මසුරුකම් දුරු කරලා දන් දෙනවද කියන මානසික ගුණය. ඒ මානසික ගුණය මේ භවයටත් යහපත පිණිස පවතිනවා හැම භවයකදීම ඒක Tamanට දාන පාරමිතාව සම්පාදනය කරගන්න උදව් වෙනවා. ඒක තමයි අපේ හාමුදුරුවෝ මේ මතු කරන්නේ. පිසිද්ද රසන්ත මට එහෙම හැඟීමක් දැනුණා මේ ඒක එහෙම වෙවි යනව නේද මෙතන ඇතුලේ. අනිවාර්යයෙන්. එතකොට ඒක විපාක දෙකක්. විපාක දෙකක් කියලා කියන්නේ එකක් තමයි මානසික විපාකය. මානසික විපාකය දැන් අපේ චේතනාව අනුව තමයි අපේ විමුක්ති මඟ සහ අපේ මානසික ගුණාංග වර්ධනය ඒ නිසා මානසික ගුණාංග වර්ධනය වීම දිට්ඨ ධම්ම වේදනී උපපජ්ජ වේදනී අපරපරි එහෙම කතාවක් නෑ ඒකට. ඒක <laughs> නිරන්තරයෙන් අපි සිහි කරන සිහි කරන වාරයක් පාසා ඒක වැඩි දියුණු කරන්න පුළුවන්. අර අපි සඳහන් කළේ ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන එහෙමයි විපාකයේ සඳහන්. ඒ කියන්නේ සොයනස දැන් මේ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙනවනේ මම දැන් කාලේ මාස කීපයක් තිස්සේ ඉඳලා මේ සම්බන්ධ වෙන සම්බන්ධ වෙන ධර්ම දේශනාව හරහා ලබන යම්කිසි ওই කියන යම්කිසි දාන කොටසකුත් මගේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මනසේ තියෙන දෘෂ්ටි අල්ලගෙන තියෙනවා නම් මනස වැරදි මත අල්ලගෙන තියෙනවා නම් මේවා කෙනෙක් පුද්ගලයෙක් හොයලා දෙනවා නෙවෙයි. මගේ මනසින් අතහැරෙනවා. මම ඒකත් තේරුම් අරන් තියෙනවා දානේ සංසාරයක් පුරා දාන දීගෙන ආපු ගමනේ මනසින් අතෑර අතෑර ආපු ගමනේ අල්ලගෙන හිටපු දේවල් නැතෑරුණේ. ඒ වගේ දෘෂ්ටි අල්ලගෙන තියෙනවා. ඒ වගේ දේවල් අතෑරිය තෑරි යන කතාවකට අවිල්ලා තියෙනවා. හැබැයි දැන් ඒ දෘෂ්ටි අතහැරීම කියන එක දාන කොටසට නෙමෙයි එතන වැටෙන්නේ. ප්‍රඥා පාරමිතාව. ඔව් ඒකට එන්න ඒකට එන්න මුල ඉඳලා අර දාන දීපු කතාවන් එකතු වෙලා එකතු වෙලා ආපු කතාවක සියුම් විදිහට මේ මනසින් අල්ලගෙන ඉන්න කොටසක් අතහැරෙන ගුණය තියෙනවනේ දැන් අද මම ඒක විස්තර කරගන්නවා ඒකෙත් යම් කිසි දානමය ගුණයක් අතහැරෙන ගුණයක් තියෙනවා කියන අදහස අරගෙන ඒක ප්‍රඥාවට බැඳිලා අනිවාර්යයෙන්ම. දැන් අර දානේ මත නතර වෙච්ච එකක් නෙමෙයි පටන් ගත්ත තැනක තියෙන දානයක් නෙමෙයි. එතකොට ඊට පස්සේ ඒක සීලයේ ගොඩනගාගෙන තියෙනවා. එතකොට ඒක ඒ සීලයත් මෙතන මතුවෙනවා එතකොට. හදවත සම්පූර්ණම සිසිල් ගුණය අත්දකිමින් අත්දකිමින් යන ඒ කියන්නේ දැන් සීලය ගත්තාම අපිට සීල චෛතසිකය ගත්තාම සවන්නංශ අපි කියනවානේ දැන් අර මේ මොකද්ද වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන කතාව ගැඹුරට ගැඹුරට එනකොට එතන තියෙන අර මේ වේරමණීය කියන කතාව ගැඹුරට එනකොට ඒකේ අර කරන්න තියෙන දේ කොටසක් නෙවෙයි එකකින්වත් වෙන්නේ ඒක කරන්න කරන්න කියන කටස් ටික අරගෙන අපි ඇවිල්ලා ඇවිල්ලා ආර්ය මාර්ගයකට එනකොට එතන තියෙනවා සවන්නංශ මට හිතෙන්නේ මේ අවතිසීල යන දඟලන උත්සාහය අතහැරෙන කොටස් දෙකක් තියෙනවානේ වැලකී යුතු කොටස සහ සම්පූර්ණ යුතු කොටස. එහෙමයි. එතකොට මේ සම්පූර්ණ වෙන කොටස් සම්පූර්ණ වෙන ප්‍රමාණය මත තමයි ඊගාවට තවත් භාවනාවකට යනකොට එතන නැගිටලා අර කරන දානයක් දෙන්න හිතුණා කියලා දැන් ආයෙ දානෙ වියන්න යනවනේ මේ එතකොට එයාගේ දාන පාරමිතා කල්තියා ඉවර වෙලත් නෙමෙයි. නිවන දක්වා මේ පාරමිතා පූර්ණේ වෙද්දී මේ ආර්ය මාර්ගයේ ඇතුලේ සම්පූර්ණ වෙන විදිහක් තියෙනවා මේ ධර්මයේ ඇතුළට ඇතුළට එන්න එන්න එන්න තමයි ඒක වැටහෙන්නේ. ඒක නිසා ඒක ගැන කූනන්දුවක් කට්ටිය ගන්න ඕනේ කරන්න තියෙන කොටස කරගෙන එන්න. එතකොට සියුම් විදිහටත් මේවා කතා කරන්න යොමු වෙන්න. ගොරෝසු මට්ටමින් තේරුම් ගන්න වෙන කට්ටිය ගොරෝසු මට්ටමින් තේරුම් ගන්න කියන අවවාදය තමයි මට මේ වෙලාවේ දෙන්න ඕනේ සවන්නංශ. එක තැනකටවත් ගැටෙන්න යන්නේ නැතුව හැම තැනකම ගැටුම වෙනුවට අවබෝධය ඇති කරගනිමු අපි. ඒ අවබෝධයට ඇති කරගන්න උත්සාහය ප්‍රඥාවට මාර්ගයක් වෙයි සවන්නංශ.